කියලා මම ඉල්ලා හිටියා. මේ ප්‍රශ්නයක් තියෙනවා සනන්ද මම මේක පසුතලේ පොඩ්ඩක් කියලා කියන්න ඊට පැහැදිලි වෙන්න කියලා. දැන් සනන්ද මේ දේශනාවේදී සනන්ද කියනවා මේක එහෙම කියලා දෙන්න යන්න ඕනේ මේක Taman තේරුම් ගත්තාම ඇති කියලා. ඕකම මේ මම දුන්දලහමඳුරන්ට සතිපාසල ගැන කියනකොට දුන්දලහමඳුර මට කිව්වා. ඉතර නටන්න දෙයක් නැහැ. තමන්ගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්න අවශ්‍ය කෙනෙක් ඇවිල්ලා නම් ඇවිල්ලා ගනී කියලා. ඉතින් දැන් සාමිනාහන් දේශනාවෙත් කිව්වා ඊට පස්සේ සාමින් වහන්සේ ආපහු කියනවා දැන් මේ ප්‍රතිපාසලේ ගිහිල්ලා උගන්වන්න කියලා මේක සාමින් වහන්සේ අපහසුටපත් කළා මමත් අපහසුටපත් වෙන නෙමෙයි යහන්නේ මේක මේ ඩිරෙක්ටිව් එකක් විදිහට නැත්නම් ඇත්තටම මේක කොහොමද පහසුවෙන් අවබෝධ කරගන්නේ කියලා මම මට පැහැදිලි මට පැහැදිලි සාගත ස්වභාවය තියෙන අන්දේ මම අහන්නේ කියලා කොහොම අනුකම්පාවෙන් මම මතක් කරනවා ඔය ඒක මේ මෙල්බන් ගෲප් එකේ කට්ටියට ලොකෝට රිදිලා තිබුණා රිදිලා ඒගොල්ල ප්‍රශ්නේ මතු කරා සිඩ්නි කැම්ප් එකේදී ඒගොල්ල කියලා තුනා ඒ ළමයින්ට අපි දවසම දෙමු අපිට පැයක් දෙන්නේ කියලා අපි රෑ 8 ඉඳලා 9 දක්වා දාගත්තා. දාගෙන මේ වගේ කට්ටියෝ කියලා 26 දෙනෙක් හිටියා. ලයින් ගෲප් එක ඕපන් ලෝකෙම ඉන්න ඔක්කොටම අපි ආර්දනා කරා. ආර්දනා කරලා මේ ප්‍රශ්නේ අහුවා ඔබ වහන්සේ මෙතෙක් කල් අපිට බාහිර වැඩ කරන්න එපයි කියලා කියලා. දැන් මේ සතිවාසල කරන්න කියලා උනන්දු කරනවා. ඒතර උනන්දු කරපුවම අපේ විවේකේ නැති වෙනවා නේද? ඔබ වහන්සේගේ බණට විරුද්ධව යනවා නේද? ඉතින් මට හොඳ වෙලාවට එක්කෙනෙක් කියලා දුන්නා මේ ප්‍රශ්නේ එද වෙලාවට මතුවෙන කියලා ටිප් එකක් මට දීලා තිබ්බා. ඊට ඉස්සෙල්ලා මෙහෙදි මම ඔකට උත්තර දීලා තිබුණා. ඉතින් යනවා මම සූදානම් වෙලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේගේ මේ කරුණාවයි ප්‍රඥාවයි දෙක සම්බර කිරීමේ කතාව අටුවාචාන් වහන්සලා සමන්ත පාසාදිකාය මතන 64 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා බුදුරජාන්සේ ඇයි කැලේ ඉන්නේ කැලේ ඉඳලා ඇයි පින්ඩපාතේ යන්නේ කියලා. පින්නපාත යන්නේ ලෝක ජනතාවගේට හිතසුව පිණිස. පාත්‍රේ පින්නරොත් අප කැලේට යන්නේ ප්‍රඥාවේ හිතසුව පිණිස. කරුණාය උපගමනං ප්‍රඥාය අපගමනං කියලා ඒකට කරුණු 15ක් විතර අටුවචාන් වහන්සේ දක්වලා තියෙනවා. බුදුජාණන් වහන්සේට විතරයි මේ මහා කරුණාවෙන් තමන්ගේ හිතසුව සලස ගන්න පුළුවන්. මහා ප්‍රඥාවෙන් නෑ මහා ප්‍රඥාවෙන් තමන්ගේ හිතසුව සලස ගන්න පුළුවන්. කරුණාවෙන් ලෝක සාසන සේවාවත් කරනවා. අපිට කාටවත් ඒක සම්බර කරන්න බෑ. මේ දෙක නැත්තම් බෑ වෙන්නේත් නෑ. ඉතින් ඒක නිසා ඒ තමන්ගේ මේක විතරයි කළ යුත්තේ කියන එක තමයි අරන්නේ ගත වෙලා ගල්ගුවාවට වෙලා භාවනා කරන එක. එහෙමත් වෙලාවක් තියෙනවා. ඊට පස්සේ හොයාගත්ත දේ ඉති අජත්තංවා කායේ කායන පස්සේ වේති බහිද්ධාවා කායේ කායන පස්සේ වේති අජත්ත බහිද්ධාවා කායේ කායන පස්සේ වේති කියලා මේක වෙන කට්ටිය ගැළපෙනවද කියලා බලන්න බෑ. ඉතින් සමහර පිටින් බල්ලා ඇතුළට දා ගන්නවා. යෝගාවචරය ඇතුළෙන් බල්ලා පිටත් දානවා. ඒ දෙකම නැති වුණොත් පන්නරේ නෑ. ඉතින් මේ පන්නරේ නැතිකම අද තදින්ම බලපාලා තියෙනවා අරණ්‍ය වාසී සංඝයාගේ. ඒගොල්ලෝ අර ගමේ හාමුදුරන්ට දොස් කිය කියා එළියට ගියොත් මේගොල්ලොත් ඒ ටිකම තමයි කරන්නේ. ගමේ හාමුදුරන් ඉන්න වෙලා තියෙන ගමත් එක්ක මේ විශාල ප්‍රශ්න රාශියක් එක්ක. ඉතින් ඒ හින්දාදී සිවුර බේරගෙන ඔය අපි හිතන තරම් සීලෙ නැති වුණත් ගත කරනවා. ඉතින් අපි ඒගොල්ලෝ කරේ පහත් කළ සලකලා අපි අරණ්‍යයට වෙලා ගල් වෙනකට වෙලා භාවනා කරලා හිටියට එළියට ගියොත් අපිට ගමේ හාමුදුරුවෝ තරම්වත් බේර ගන්න බැරි වෙනවා. ඉතින් මේ දෙක අතර අවබෝධයක් ඇති වෙන්න අපි පින්නපාත යන්න ඕන. මේ පින්නපාත නෙවෙයි. මේ පින්නපාත නිකන් કૃත්‍රිම සංකර සකස් කරපු පින්නපාත ගමට ගියා නම් අපිට පේනවා ගමේ පන්සලේ හඳුනන්න එහෙම එකක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මිනිස්සු පන්සලේ. කි සිවුර ගලවලා ජීවත් විනාඩියක් හින්ද දෙන්නේ නැහැ. දකපු ගමන් බයිනවා හඳුනන්න. ඒ පන්සල ගියාට හඳුරු නැහැ. ඊ හැම කෙනෙක්ම එන හැම වෙලාවෙම ආමතුරු තානාපති කෙනෙක් වගේ බුද්ධ පුත්‍රයෙක් වගේ පෙනී හිටින්න ඕනේ. ඒ ගෙවීම කරන්නේ කවුරක්වත්. අපි මේ කැලේ ඉඳගෙන පැයක් විතර මිනිසුත් එක්ක කතා කරලා පැත්තකට වෙලා ගියාට අපි හිතනවා පුළුවන් වෙයි කියලා වෙන්නේ නැහැ. සම්බර වීමේදී තමන්ගේ විවිකයට බාධා වෙනවා තමයි පින්නපාත යනකොට. සුඛී හෝතු කියලා කියන්න එපායි. මිනිස්සු අපි යනකොට සුදු ඇඳගෙන ඉන්නේ නැහැනේ පින්නපාතේට. අතු ගානක මං ඇවිල්ලි වෙලා පොඩ්ඩක් ඉන්න ආමුරු කියලා හාමුදුරන්ට ඉලප තේත්තු කළා තමයි අම්මා ගෙට දුවන්නේ. පින්නපාතේ ගේන්න. බඩක් ඉන්න ස්වාමීන් වහන්සේ කියලා ඇඟට හේතු කරනවා. ඉලපත ආය නැමිලා ගන්න බෑනේ අම්මා වයසයිනේ. ඒ ඉතින් එනකන් හාමුදුරුවෝ ඉන්න ඕනේ ඉලපත හේතු කරගෙන අම්මා ඇවිල්ලා පිට පාද වෙලා ඉලපතරයි යනවා. ඉවෝ ඉතින් ඔය මෙහි මෙහි කරන්න ගියාම මොක වඩන් දාන්න කියනවා අතට ග්ලව් දාන්න කියනවා <laughs> ඔක්කොම කරත හැකි මේ. ඒ වින්න පාද කිල්ල නැති කෙනෙකුට. වින්න පාද ගියා නම් ඒ ඒ බත්තිගේ ඇසිගිරි රිල අතෝ දැනතු සාරිය පියගෙන ඇවිල්ලා අතින් අරගෙන වඩේ එකක් දානකොට පාත්‍රෙට එච්චරයි කාවන්. උතන පුළුවන් අපිට හයිජින් බලන්න. PHIට කියන්න. අපි යන්නේ බුරුමේ පොළමැදි. ඒ අම්මා කොහොමඩක්වත් එන අයට කෑම බෙදලා අනලා කවන්නේ. මිසු ඇටර යන ගමන් අම්මා ගාවට ආව නූඩල්ස් ටිකක් දැම්ම අරක දැම්ම මේක දැම්ම අත හැම වෙලාවෙම ඉඳුල්. ඉතින් ඉඳගත් එක කෑවා පිඟාන දුන්න ගියා. අම්මා ඒක පිස්ස අනිත් එක අර දුන්න ගියා. ඉතින් බඩ යන්න ගත්තාම ගමටම බඩ යනවා. පින්න පාත යනකොටත් අරගෙන ටිකක් අරගත්ත දැම්ම පාත්‍රෙට. අර මහකාශ්‍යප මහරතන බුදුරජාණන් යනකොට ලාදුට රෝගියෙක් දැම්මලු ඇඟිල්ල කැල්ලත් වැටිලා. මොන්න තරම් අපරාධයට බුදුරජාණන් අධිෂ්ඨාන කරා ඒ කැල්ල නොකන්න. මොකද මේ ලාදුරු හැදිච්ච ඇඟිල්ල හැලුණ පාත්‍රයට නොකන්න. ඉතින් ඔයගේ දෙයක් අපිට මේ අරන් එකේ ඉඳලා ඉන්ෂුරන්ස් කරගෙන මේක ඇතුළේ ඉඳන් අපි ලබන්න හම්බෙන්නේ නැහැ. ලැබුණත් අපි කොච්චර බය වෙනවද? කොච්චර ලෙඩ රෝග හැදෙයිද කියලා. පින්ඩපාතේ අනේකෙක්ගෙන් තේරෙනවා. යන්නේ මං මාත් ඉච්චර කරලා නැහැ. බුරුමේ ගියන සමන් දන්නවා. ඒත් કૃතිමයි. අපි සෙම්මන් වල නියම පින්ඩපාතේ ගියා. තාම සතුටු හිතෙනවා. මොන මොන හරි જાති ලැබෙනවා. කොල්ල කුරුට්ට පොලිම ඉඳගෙන වදිනවා. එක්ක උඩට ඇඳලා ඉන්නවනේ යටට නෑ. යටට ඇඳලා ඉන්න උඩට උන්ට ගාණක් නෑ. උඩටම සෙල්ලම් කරන ගමන් පොලිමට ආවා මේ යූරියා බෑග් එකක් දාගත්තා. බිමට වකුත් දානද වඳින්නේ නැහැ. සමහරට වතුර ගන්නවා වැහැලා හෝ ගාලා. උන් වඳිනවා. කාට වඳිනවද මොකක්වත් නැහැ ගිය ගමන් ඌ ඊට පස්සේ සෙල්ලම් කරන්න යනවා. අම්මලා ඇවිල්ලා චෛටියෝ භයා චෛටියෝ භයා කිය කියලා පින්න පාතෙන් දා බෙදනවා මේකට. ඇඳලා පිටිපස්සේ පිටිපස්සට යනවා. ඒතකොට ඉතන සාසනේ. එහෙම සාසනයක මොන තරම් අර බත්තන්ද උයන අම්මා බුදුහාම කියනවා කුලේ කුලේ පච්ඡන්ති කියලා. තැන් තැන් වල බත් පිසවනවා මේ පින්නපාත යන සංඝයා. නැත්නම් ඒගොල්ලෝ බත් වෙන්නේ නැහැ. මේ ගමේ පින්නපාත කියලා පස්සේ මෙන්න මේ හාමුදුරන්ට කොහොද යනකොට මේ පොඩි කතා කරලා කිව්ලු අත්තම්මට අත්තම අන්න හාමුදුර වඩනවා කියලා. අත්තම කිව්ලු බලපං පුතේ බත් වෙලා නැහනේ. අම්මා ඒක දැනගෙන තියෙන්න බෑ හාමුදුරෙන් ඉස්සලා බත් තියාගෙන ඉබත් වෙන්න කියලා පොඩි කෙල්ල අත්තම්මට කිව්වලු. ඇත්ත උඹද කිව්වේ මට. මම දැන් මේ මේ ඊයේ පෙරේද ගමේ වින්න පස්සේ යන එකෙක් මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඔබ වහන්සේ පොඩ්ඩක් මේක අරගෙන වළඳන්න. ඒ පොඩි දරුවා අත්තම්මට බයින්නවලු. ඔයා දන්නවනම් ආමුතු එනවා කියලා ඔයා බත්තු වෙලා තියන්න තිබ්බයි කියලා. ඒ ටික වෙන්නේ නැහැ නේ අපි මෙතන ගිහිල්ලා පින්ඩ මං කියන්නේ මේක වැරදි කියලා. මේක අපි නිකන් සාමාන්‍ය අතර ගෙනත් දෙනවට වඩා මෙතන හොඳයි. ඊටත් එහා යන එකෙන් ඊටත් එහා කියලා සතිපාසලත් කරන එකෙන් හැමෝටම කරන්න බෑ. ඒක වෙනම කතාවක්. කරන කෙනත් කරන්නේ සෑයින වෙහෙසකින්. ඒකත් වෙනම කතාවක්. නමුත් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔබ කාට උදව් කරන්න යන්න එපා. උදව්වක් ඇහුවොත් බෑ කියන්න වෙන්න එපා. ඔබ හැදෙන්නේ කන්නේ අනුන්ගේ. කවුරු ළඟට ඇවිල්ලා අසජී හම්සන් වගේ කෝලිත ඇහුවොත් එහෙම ඔබ හන්තේ කවුද? ඉතුම් පිසිදු මට බණ කියන්නේ. මට නම් බණ කියන්න බෑ. ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්. මම දන්නේ නෑ. නෑ ඔබ හන්සේ දන්නේ දෙය කියන්නකෝ. මම 17ක් නයින් අවබෝධ කරන්න ඒත් නිකන් ඉඳලා. ධම්මගති විභාගේ පාස් කරලා එන්නම් චේතියංගන විභාගේ පාස් වෙලා එන්නම් පොඩ්ඩක් බයිලා බෑනේ මේ කවුද බනහන්නේ මේ රහතන් වහන්සේ ඉස්සරහට අග්‍ර ශ්‍රාවක වෙන්න ඉන්නේ කෙනා මේ එදා පැවිදිච්ච අසතිගෙන් බඩහන. ඉතින් ඒ මොකද්ද මේ ධම්ම හේතුපබව තේ සංහිතු තථාගතෝ වගේ මෙන්න මේ සෝවන් වෙලා. ඒ අපි කියන බඩේ නෙවෙයි. ඒ පුපුරන්න කිට්ටුච්ච රබර් රැටේට අවුවට දිගම්බු කරනවා. ඒකට නීති හදන්න හදනවා නම් ඒ වගේ අමනකමක් නැහැ. ඒව නීති හදන ඒව නෙවෙයි. ඒව ස්වභාව ධර්මයේ ස්වභාවික කර්ණය. අපිත් ඒකේ පාර්ශව කරුවෙක්. අපිට තියෙන මේ රට්ටුන්ගෙන් කන අපි. රටේ කැවිලා ඇහුවොත් මොකද කියලා බෑ කියන්න එපා. ලොකු සංසි කිව්වේ පන්සිල් පදපා දීපන්. ඒකත් බැරි නම් ලැජ්ජයි. ඔයිට යයින් බණක් නැහැ. කවුරු આવොත් සිල්පද සමාදන් කරුවෙච්චරයි. හැබැයි ඒ තමයි රකගෙන. මේ සිල්පද මේ කඩෙන් ගෙනල්ලා නෙවෙයි. ඉන් එහාට ওই කියන සේරම අනවශ්‍ය දේවල් ওই කියන කතාව ඇත්ත. මම කවුරු ඇවිල්ලා ඇහුවොත් ඒ කියලා දෙන්න බැරි නම් ඉතින් එතකොට අපි අර රට්ටුන්ගෙන් කාලා ජීවත් වෙන මිනිස්සුනේ. අපිට ඒක ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ කාට හරි වෙලාවක විනාඩි 5 10 කවුරු හරි આવොත් පොඩ්ඩක් තෙල බෙදනවා කියලා ගත්තේ. ඔව් දැන් ඒතර පින්ඳ පාදයට සමහර කියනවා මේ භාවනා කරන ක්‍රම කියලා. භාවනා කරන විදිහක් කියලා දෙන්නේ. ඔව්. ඒතර බණක් කියන්නේ කියනවා. දැන් අද උදේ කිව්ව බණක් කියන්නේ. හරි ඒකට කියන්නේ හැමදාම මේ දැන් ඒකට කියන හරි. මෙන්න හැමදාම මේ දැන් මෙහෙදි බණක් කියන මේ වෙලාවට. පහේ ඉඳලා යනවා මේ වෙලාවට. මේ වෙලාවට එන්න පුළුවන්ද කියලා? කටේ පිට්ටු. අපි ළඟ බඩු තියෙන්න ඕනේ. සතිපාසලේ බඩු තියෙනවා. දැන් මං යන ගමන් එයාපෝට් එකේදී අහනවා මේ අපි ගිහලා ඉන්න ගමන් සුද්දෙක් මේ අපි මේ පොලිමේ ඉඳගෙන ඉන්නේ සුද්දත් කට වැක් කිරලා අනේමන වෙලා නිකන් විකාර වෙච්ච සුද්දෙක්. ඒකයි ඉඳුවා මම අහනවා මේ නිවනට SMS එකක් කරන්න පුළුවන්. මේ පොලිමේ යහපැත්තේ සීට් එකේ ඉන්න ගමන්. අපි ඔක්කොම ඉතින් අර සිල් ආපු කට්ටිය මේ බාපණ දාගෙන හරි මේ ආපෝට් එක ගන්න දාලා. මොකද පොඩ්ඩක් මේවට මඩ පුරවා. ඈරපන් මේ ෆෝන් එක සතිපාසය කියලා ගහපන්. සක්මන් කරපන් විනාඩි 5න් දැන් සුකුද සක්මන් කරනවා මේ එයා මේක එයාපෝට් එක ඇතුලේ. මොකද දැන් මොකද වෙන්නේ? මොකද හතේ බීඩියා කියලා හිතනවනේ. මොකද සතිය පිට වෙන්නේ මම කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් හරියට ඇවිදින බවද ඔව් ඒ තමයි SMS ඒ නිවලට ගිහිල්ලා දැන් හරිද වැඩි මං යනවා ඕකට මට SMS එකක් ගෙවපන් අර සුද්දා කරකෝල තැරපේකේ කුකින් මං ටිකක් භාවනා කරලා තියෙනවා මං දකින්නට හිතවල ඔබ අඳලක බඩු තියෙනවා කියලා. නැත්තම් මයි ළඟට ඇවිල්ලා අහන්නේ නිවන්ට SMS එකක් කරන්න පුළුවන්ද කියලා. එතකොට අපි ඒ වෙලාව උගන්නන්නේ නැහැ. ඒ වෙලාවේ මලක තිබුණ නිසා ඉතින් කියනවා ආපෝ කට්ටිය ඔබ වහන්සේ මොනවා කරයිද විශ්වාස නැහැ. කොතන කරයිද විශ්වාස නැහැ. අර සුද්ධ කරකොල තැටියෝ කි. මේ පයින් ඇවිද්දා දෙප්පු දපත්තු නැතුව. කාස් කාලා ඉල්ල බ්‍රේක් එකක් ගහවෝ එකේ. එල්ලලා ඒ උන් හිතුවල කියන දකුණු පැත්තෙන් යන්න මේ බාහිර යන එකට හරි භයංකයි කියලා එක සුද්දෙක් කිව්වා. ඊට පස්සේ අපි දකුණෙන්මයි ගියේ. අරුණන්ත කරලි කියලා අමුත්තක් දැනෙනවානේ. ඕගොල්ලෝ කවුද? ඊට පස්සේ අමරණත් කතා කරලා කිව්වා මෙතන රිට්‍රීට් එකත් අපි ගිහින් භාවනා කරනවා. භාවනා කරනවා. උගුළු මෙතෙන් ඩයිට් අවිල්ල කරනවා. අපි දන්නේ නැහැ අපි කොච්චර හොයලා හිටියද කියලා. ඉතින් මම ඇවිදින ගමන් අර කාඩ් එක දුන්නා. ඊට දවස් 3කට පස්සේ තිබුණ ටෝක් එකට මේක ඇවිල්ලා වාඩි වෙන්න ආවා. අපි તો කවදාකවත් මේක ගණන් ගන්න නැති වෙයි. ඌ කිව්වා දවස් 3කින් ওই ස්වාමීන් වහන්සේම ටෝක් එකක් දෙනවා. අවල් තැන කරන්නේ පන්සලක්. ඔයා ගණන් ගන්න එපා ඕන කෙනෙකුට එන්න පුළුවන් කියලා. මම ඇවිල්ලා අමරනාත ෂේක් කෑන් කළා කියලා තියෙනවා. මම බොහොම සැලසුමක් කරලා දවසට බණ අහන්න ආවයි කියලා. සුද්දා. ඉතින් අපි ඒ වෙලාවට අපි ආරණ්‍ය වාසී ආම්දුර කියලා කියන එක නෙවෙයි අපිට තියෙන්නේ අපි දන්න අන්න අසවල් තැන වතුර තියෙනවා. අත දික් කරපන්. වතුර තියෙන තැනට වතුර ඕනේ මයි ළඟ තියෙන්නේ. ඉතින් ඒ ටිකවත් අපි ළඟ දන්නේ නැත්නම් අපි අපි දැනගෙන ඉන්න ඕනේ. අපි හට්ටුන්ගෙන් කන මිනිසුනේ. ගියන්න ඉච්චර ප්‍රශ්න නැහැ. උන් දවස් දෙකයි අපෙන් කන්නේ. උන් හම්බ කරන කන જાතියින්. උන්ට අත දික් කරන්නේ නැහැ කවුරක්වත්. භික්ෂුව කියන්නේ වෙනස්.